අතනින් ධර්මානුශාසනා පවත්වනු ලබන්නේ ගල්ලෑ වෙහෙර පුරාණ ආරණ්‍ය සේනාසන අධිකාරී කම්මඨානාචාර්ය විනයාචාර්ය පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමින්වයන් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණස්සති ඉතිමා චතුරාරක්ඛා භික්ඛු භාවීය සීලවාති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි කෙලෙස් ධර්මයන් කියලා කියන්නේ හිත අන්ධකාරයෙන් වහලා දාන මෝහාන්ධකාරයෙන් වහලා දාන තමන්ට මේ ජීවිතය පිළිබඳ තියෙන පුංචි සිහිය පවා නැති කරන මහා භයානක දේවල් නොයේකුත් වෙලාවට තමන් මැරෙනවා කියන්න මේ අතු දන්නවා ඒ වගේම ඒ සිහිය විඩෙන් විඩේ තියෙනවා තමන්ගේ ඥාති මිත්‍රාදීන් දෙමෝපියන් හිත මිත්‍රාදීන් ඒ වගේම රටවල් වල නායකයන් ඒ වගේ අය මරණයටපත් වෙනකොටත් සමහර වෙලාවට Tamanට දැනෙනවා මා මරණයටපත් වෙනවා කියලා. ඒ වගේම මේ ශරීරයක තියෙන ඇත්ත తත්වය පිළිබඳවත් පින්නත් නී Tamanටම Tamanගේ ශරීරය පිළිබඳ ඕනෑ තරම් පේන්න තියෙනවා. ඒක 아무තුවෙන් කියන්න දෙයක් නැහැ. කේසමත්තකේ ඉඳලා පාදාන්තය දක්වාම තියෙන්නේ নানা ප්‍රකාර පිළිකුල් කටයුතු වස්තුන් කියන බව Taman හොඳට දන්නවා. එතකොට ඒ විතරක් නෙවෙයි අන් අය කරන වැරදි වැඩ හින්දා මේ ජීවිතය බොහෝම අපහසුතාවයෙන් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා විවිධ විවිධ කේන්ති යන ස්වરૂපයන් තරහ ඇති වෙන ස්වરૂපයන් තමන්ගේ හිත තුළ තියෙනවා කියලා දන්නවා අන් අයව මට ඕන හැටියටම පාලනය කරගන්න සම්පූර්ණ වශයෙන් බෑ කියනදත් දන්නවා මේ වගේ බොහෝ දේවල් දැනගෙන තියෙද්දී බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ තුන් ලෝකයේම අතඹුලක් වගේ අතට ගත්ත මහා උත්තමයන්න් වහන්සේ නමක් කියනදත් දන්නවා මේ දැනීම මේ අත් තුලඟ නැතුව නෙවෙයි. නමුත් හුඟක් වෙලාවට පින්නත් කාගේ හරි නපුරු වචනයක් හමුවේ, නපුරු ක්‍රියාවක් හමුවේ, කෙටියෙන් කියනවා නම් කාමච්ඡන්ද හමුවේ. ඒ කියන්නේ තමයි මේ ලෝකෙට තියෙන කැමැති දේවල් හමුවේ. නැත්තම් ව්‍යාපාද හමුවේ. මේ වගේ තියෙන සිහිය එකපාරටම නැති වෙලා යනවා. මම මැරෙනවාද කියන සිහිය යමක් කෙරෙහි ලෝභයක් ඇති වෙනකොට පින්නන් මේ ලෝභී ලෝභනීය වස්තුවේ වෙනස්කම් ඇති වෙනවා දකිනකොට මම මැරෙනවනේ කියන එක අමතක වෙලා යනවා. අමතක වෙලා ගිහිල්ලා අර ලෝභ වස්තුව කෙරෙහිම දැඩි ලෝභයක් ඇති කරගෙන ඒක රැක ගැනීම සඳහා දඩුමුගුරු හරි අරගෙන Tamanට විශාල ව්‍යසනකාරී තත්ත්වයන් Tamanම උදා කරගන්නවා සීලෙ පවා විඳගෙන. ඊළඟට ලෝභ වස්තු ආරක්ෂා කරන්ඩ Tamanගේ සීලය පවා කැඩෙන අවස්ථා තියෙනවා. සත්තු මරනවා, හොරකම් කරනවා, බොරු කියනවා, කේලම් කියනවා. ඒ වගේ එක එක එක එක දේවල් කරලා පින්නත් මේ ලෝභනීය වස්තු තියාගන්න හදනවා අපි ඒ විදිහටම. මේක හිතේ තියෙන ස්වභාවයක්. තමන් මේ ලෝකයේ තියෙන ඇත්ත తත්වය තේරුම් ගන්න නැත්නම් විවේකීව ඉන්න භාවනාවකින් හරි උත්සාහයක් ගන්නකොට බාධා කරන කාරණා අතර ප්‍රබලම තියෙන කාරණාව තමයි නිවන් දකින්න බාධා කරන කාරණා අතර තියෙන එක් වර්ගීකරණයක් තමයි නීවරණ ධර්ම කියලා කියන්නේ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. කාමයන්හි තියෙන කැමැත්ත, අධික කැමැත්ත, ඒ වගේම හිතේ තියෙන ගැටෙන ස්වභාවය මේ ලෝකෙත් එක්ක භාවනාවක් කරන්න ගියාම සමහර ඇත්තන්ට ළඟ ඉන්න කෙනෙක්ගේ කැස්සක් ආවත් පින්නන්නේ පුංචි සද්දයකට පවා වෙනදාට වැඩිය කේන්ති යන ස්වරූප තියෙනවා. එවැනි ඌ ඒ සියුම් තත්වයේ ඉඳලා වෛරී තත්වයේ දක්වාම ඌ ව්‍යාපාදය ඒ වගේම හිතේ තියෙන මැලි ගතිය මේ චෛතසිකයන්ගේ තියෙන මැලි ගතිය නිකන් හැකිලිලා වගේ කිසිම ප්‍රබෝධයක් නැති භාවනාවට හිත එන්නේ නැති වීර්ය අඩු වෙලා තියෙන තමන්ගේ නිකන් හිතෙහි මේවා කරන්න බෑ මේවා කරන්න බෑ නිකන් වැතිරෙන්න ඕනෑ වගේ දැනෙන ගතිය හිතේ තියෙන ප්‍රබෝධමත්කමක් නැතුව යමක් වේගයෙන් කරගන්න විදිහක් නැතුව ඇකිලිලා තියෙන ගතියක් තියෙනවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ වගේ හරියට අරමුණේ පිහිටව ගන්න අමාරු ගතියක් තියෙනවා කුසල ආරම්මණයක පිහිට ගන්න. ආන්ගේ ස්වභාවයට කියන තීන මිද්දේ කියලා චිත්ත චෛතසිකයන්ගේ තියෙන මැලි ගතිය, ඇකිලෙන ගතිය. ඊළඟට ඒ වගේම තමයි කාමච්ඡන්දේ ව්‍යාපාදයේ තීන මිද්දේ වගේම තමයි පින්වත්නි භාවනාවක් කරන්නත් තමන් මේ පිළිවෙත් මාර්ගයේ යන්නත් සූදානම් වෙනකොට මේ අකුසල ධර්මයන් හින්දා හිත හරියට නොසන්සුන් සමහර අයත්ෝ කියනවා භාවනා කරන්න බෑ හිත හරියට විසිරෙනවා නොයේකුත් අරමුණු වලට යනවනේ කියලා. ඒවට ගිහලා හිතේ සංසුන්භාවයක් නැහැ ඒකාරම්මණයක් ඇති වෙන්නේ නැහැ. අන්න ඒ වැනි උද්දච්ච කුක්කුච්ච කියලා කියන ස්වභාවයන්. මම සමහර වෙලාවට මෙවැනි තත්ත්වයන් ඇති වෙන්න ප්‍රබල හේතුවක් වෙනවා පින්වත්නි. මම මේ මේ වැරදි කරා කියලා තැවෙන දැවෙන ස්වභාවය, කම්පා වෙන ස්වභාවය, මම මේ මේ දේවල් කරේ නෑනේ කියලා කම්පා වෙන ස්වභාවය. ඒ වගේම තමයි අධිකතර වූ වීරයක් සමහර නැති වෙනවා. මට මං ඉක්මනටම මේක වේගෙන් කරන්න ඕනේ කියලා අර කළ යුතු දෙයට වැඩිය, කරන්න ඕන දෙයට වැඩිය කරන්න ඕනේ කියන එක හිතන්න පටන් ගන්නවා. ඒ මොහොතේදී කළ යුතු දේ කිරීම පැත්තක දාලා එයා මොකද කරන්නේ හිතන්න පටන් ගන්නවා මම මේ හෙට වෙනකොට මේක ඉවර කරගන්න ඕනේ අනිද්දා වෙනකොට ඉවර කරගන්න ඕනේ අවුරුද්දක් ඇතුළත මම නිවන් දකින්න ඕනේ මේක හරියන්නේ නැහැ කියලා. එහෙම අදහසක් ඕනේ තමයි. නමුත් වෙනවානේ ඒක විතරක් හිත හිත හැම වෙලෙම හිටියොත්. දැන් මේ මොහොතේ කරන්න ඕන දේ ගැන හිතන්නේ නැතුව මේක මේක කරන්න ඕනේ මේක කරන්න ඕනේ මේක කරන්න ඕනේ කියලා හිත හිත හිත විතරක් හිටියොත් එම හිතේ විශාල නොසන්සුන්කමක් ඇති වෙනවා. අධික වීරිය නොසන්සුන්කමට හේතු වෙනවා. එතකොට කිසි දෙයක් කරගන්න බැරුව යනවා. කලබල වෙනවා. හරියට කලබල වෙනවා. එහෙම නැතුව සත්‍යතාවයකින් යුතුව සමතුලිත කරගෙන යන්න ඕනේ බුදුරජාණන් වහන්සේ මේ බව අවස්ථා බොහෝමයක සඳහන් කරලා තියෙනවා අධික වීරියට ගිය හිත නොසන්සුන් වෙනවා කියලා. ඉතින් උද්දච්චයට ඒකත් හේතු වෙනවා. මම මොකවත් කරගෙන නැහැ කියලා බය හිතෙනවා. සාමාන්‍යයෙන් විභාගයකට පවා යන කෙනෙකුට පින්වත්නි එහෙම බයක් ඇති වුණොත් ඒ අතෝ ඇවිල්ලා පසුව කියනවා නොසන්සුන් වුණොත් එහෙම මේ මට කරන්න පුළුවන් දේවත් මට මම දන්නවා මේ මේ මේ ගැටලුව මම දැක්කනම් මේකට උත්තර ලියනවා මේක දැක්කේවත් නැහැ කියලා පසු වෙවිලා කියන්නේ එන සංසුන්කම් හින්දා කරන්න පුළුවන් ටිකවත් කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ උද්දච්ච කුක්කුච්ච කියන ස්වභාවය විශාල වශයෙන් තමන්ගේ ධර්ම ගමනට ඒ හිතේ වර්ධනයට භාවනා වර්ධනයට විශාල බාධාවක් වෙනවා. ඒ වගේම තමයි මෙහෙම කරලා හරියයිද දන්නේ නැහැ කියලා බුද්ධ ආදී අටතැන පිළිබඳ තියෙනා වූ සැකය. ධර්මයේ ගැන මහා සංඝරත්නය ගැන ශික්ෂාව ගැන ආදි වශයෙන් ඒ තියෙන සැක සහිත ස්වභාවය හින්දා තමන්ගේ හිත ඒ පැත්තට ස්ථීරව යොදවන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේ කාරණා පහ ප්‍රබල වශයෙන් හිතට බාධා කරන කරුණු. හිත ආපස්සට අදින කරුණු. අවබෝධයට බාධා වෙන තමන්ගේ හිත නැවත ආපස්සට ඇදලා ගන්න කරුණු. ඉතින් මේ වාගෙන් සම්පූර්ණයෙන් අතමිදෙන්න ඕන පින්නන්නේ හිත කුසල ආරම්මණයක එක දිගට එක දිගට පවත්වා ගැනීම තමයි අපි භාවනාවකින් මූලිකව බලාපොරොත්තු වෙන්නේ. කුසල අරමුණක හිත නංවා ගැනීම. කුසල මේ කුසලයට ප්‍රතිවිරුද්ධ කාරණා තමයි කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියලා කියන්නේ. එහෙම ඒ කුසල ආරම්මණයට ඍජුවම බලපෑම් කරන කරුණු. ඒ කරුණු හරියට නිකන් නපුරු සත්තු වගේ නැත්නම් රෝග කාරක විස බීජ වගේ අපේ හිතට ආරාධනයකින් තොරවම නැగిලා එනවා පින්වත්නි හිතේ. ඉතින් ඒකින්ද අපි කැමති කැමති වෙලාවට කුසලයක හිත රඳවා ගන්න අපි කොච්චර උත්සාහ කරත් පුළුවන් කමක් නැහැ. Tamanට වුවමනාව තිබුණාට ආනාපාන සතියෙන් හිත එක තැනක තියාගන්න. මෛත්‍රිය ආදී දේවල් වලින් නැත්නම් වෙනත් විදර්ශනාවකින් අනාත්ම හැඟීමකින් අනිත්‍ය හැඟීමකින් මේ වගේ හැඟීමකින් කුමන කුමන ආකාරයක හෝ ප්‍රබල අර ආරම්මණයක කුසල ආරම්මණයක හිත තියාගන්න මොන තරම් උත්සාහ ගත්තත් මේ අත් දන්නව හොඳටම ධර්ම ශ්‍රවණය කරන පින්වත් අත් දන්නව භාවනා කරන් ඉඳගත්තුම සමහර වෙලාවට පෙරහැරක් එනවා වාගේ අතීත රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පොලිමිට එන්න පටන් ගන්නවා කිසියම් ආරාධනාවකින් තොරව කිව්වේ එකයි ඇවිල්ලා කියන මේ අරමුණු වලට හිත යනවනේ මුකුත් කරන්න බැහැ හිත යනවනේ මම යවුව නෙවෙයි යනවා ඒ කියන්නේ අතීත හේතු කාරණා හින්දා පින්වත්නි මේ මේ සිතුවිලි මාලාවන් Tamanට වළක්ව ගන්න බෑ. එක දිගට එක දිගට එක දිගට එක දිගට Tamanගේ හිතෙන් නැගෙන පටන් ගන්න වෙලාවකට භාවනා කරන්න බලාපොරොත්තු වෙච්ච අරමුණ මතක් වෙන්නේ විනාඩි 10කට විතර පස්සේ. මතක් වෙනකොට කල්පනා කරනවා මම මේ මේ භාවනාව කරන්න නිදගත්තේ. කොහොද මට මම මොනවද මේ කරන්න කියලා එකපාරටම කල්පනා වෙනවා. ඊට පස්සේ ආයෙ ඔන්න භාවනා ආරම්භණේ හිත තියෙනවා. හිත තියාගෙන ආය කරගෙන යන්න ගත්තට පස්සේ ආය මොකද වෙන්නේ සෑහෙන වෙලාවක් යනකම් වෙන කල්පනාවක් එක්ක තරහකාරයෙක් ගැන කල්පනාවක් එක්ක තරහක් ඇවිල්ලා එක්ක කාමච්ඡන්දය ගැන දරුවෝ ගැන ගෙවල් දොරවල් ගැන ඉඩකඩම් ගැන අතීතයේ මේ මෑත අතීතයේ වෙච්ච එක එක සිද්ධි ගැන ඉතින් මෙන්න මේ වගේ නොසන්සුන් ස්වභාවයත් එක්ක පින්වත්නි කුසලයේහි හිත රුවා ගන්න බෑ කුසල ආරම්මණය නැවත නැවත නැවත නැවත නැවත නැවත ඒ කුසල හැඟීමක හිත පවත්වා ගන්නකොට තමයි ඒ කුසල හැඟීම ප්‍රබල වෙන්නේ අන්න ඒ එන දේවල් හරියට මම මතක් කරා සතුරු වගේ කියලා. සතුරු කරදර තියෙන තැනක් තියෙනවා නම් පින්නත්නි ඒ ස්ථානය සතුරන්ගෙන් එන්න දෙන්නේ නැතුව රැකගන්න නම් ආරක්ෂක වලල්ලක් හදන්න ඕනේ. සතුරෙක් කෙනෙකුට ඒකට ප්‍රහාරයක් දෙන්න පුළුවන් ආකාරයක ආරක්ෂක හමුදාවක් සකස් කරලා තියාගන්න ඕනේ. ඒ වගේ මේ හිතට පින්නත්නි ඔය මතක් කරපු නීවරණ ධර්මයන් වල පැමිණීම අඩු කරන්නේ අපි ප්‍රබල කුසලයක මේ ප්‍රබල කුසලයක් වර්ධනය කරගන්න ඕනේ. ඒ එන අකුසල ධර්මයන් නවත්ත ගන්න පුළුවන් වෙන්න අපිට අපේ හිතෙහි ඒ ඒ දේවල් එනකොට හිතෙන්ම ඒ ප්‍රබලව කුසලයේ නැගෙන විදිහට මේ හිත සකස් කරගන්න ඕනේ. අන්න ඒක ඒ මොහොතට මම කරනවා කියලා හිතියට හරියන්නේ නැහැ. මොම ඊටාම දැඩිව මේ කියන කාරණා පිළිබඳ අවධානය යොමු කරන්න ඕනේ. අපි පින්වත්නි අසනීපයක් හැදිලා තියෙන වෙලාවක මොකද කරන්නේ? බෙහෙතක් ගන්නවා ශරීරයට. දැන් අසනීපයක් තියෙනවා, ඉස එකක් කුමක් උණක් තියෙනවා. එතකොට මේ උණ තියෙන වෙලාවේ රැකියා ස්ථානයට අපි පණිවිඩයක් කියනවාද? හෙට උදේ මම බෙහෙත් ටික බීලා ඒ වෙලාවෙම අඩු කරලා ඒ වෙලාවෙම මම මේක අඩු කරගෙන වැඩට එනවා කියලා කියන්නේ නැහැ. කියන්නේ කොහොමද මම බෙහෙත් ටික බොනවා මම බෙහෙත් ගන්නවා මේ විදිහට අඩු වුණොත් එනවා අපි දන්නවා හොඳට ප්‍රතිකාරය ලබා දුන්නහම අඩු කරගන්නවා නෙවෙයි අඩු වෙනවා හැමදාම බෙහෙත් ගල්වලා නැත්තම් බෙහෙත් ශරීරයට දීලා බලාගෙන ඉන්න ඕනේ දැන් අඩු වෙයි දැන් අඩු වෙයි දැන් අඩු වෙයි කියලා බලාගෙන ඉන්න ඕනේ එහෙම නේද හොඳට කල්පනා කරන්න මම අඩු කරගන්නවා නෙවෙයි ඒ අදාළ දේවල් ලබා දුන්නහම අඩු වෙනවා ආන් ඒ වගේ පින්වත්නි අවශ්‍ය කරන දේ සපයා දුන්නහම මේ හිතට ඒ හිතෙන් ඒ අවශ්‍ය කරන හැඟීම ඇති වෙනවා. එතකොට කාමච්ඡන්දාදියත් ආරාධනයක් නැතුවම එනවා. ඒ එන එන වෙලාවට ඒ එන එන ඒ ප්‍රබල හැඟීම් තමන්ගේ හිතේ ඇතිවන ඒ අකුසල පක්ෂයට අයිති හැඟීම් තමන් වර්ධනය කර ගැනීම සඳහා ඒවා ඒවා වර්ධනය වීම අඩු කර ගැනීම සඳහා කුසලය අපි අපේ හිතේ වර්ධනය කරගන්න ඕනේ. ඒ වැඩියෙන්ම එන අකුසල ධර්මයන් අඩු කරගන්න. ඒතර කාමච්ඡන්ද ආදිය නැති කර ගැනීම සඳහා අපි කරන්න ඕන මොකක්ද කියලා කල්පනා කරන්ඩ කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්දය, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන ඒ ප්‍රබල අකුසල වේගයන් අපේ හිතේ අති ප්‍රබලව නැగిලා එනකොට පින්වත්නි ඒක යට කරගන්න අවශ්‍ය කරන කුසල හැඟීමත් ඊට වැඩිය ප්‍රබලව නැగిලා එන්න ඕනේ. ඊට වැඩිය ප්‍රබලව නැగిලා එන්න ඕනේ. එහෙම ආවේ නැත්නම් අර කාමච්ඡන්දය අපිව යට කරගෙන යනවා. අපේ ඒ කුසල හැඟීම යට කරගෙන යනවා. අන්න ඒක නවත්තන්න ඊට වැඩි ප්‍රබලව කාමච්ඡන්ද ව්‍යාපාද ආදී තමන්ගේ හිතේ නැగిලා එනවාට එනවාට වැඩි ප්‍රබලව කුසලය වර්ධනය කරගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට අපේ ජීවිතයේ මේ කරගෙන යන භාවනා ආදී වැඩපිළිවෙලේදී ඒ ඒ එන අකුසල ධර්මයන් වලින් ආරක්ෂා වෙන්න බැරි වෙනවා. අන්න ඒ සඳහා මෙන්න මේ මේ වැඩපිළිවෙලට මේ නීවරණ ධර්මයන් වලට විරුද්ධව කරන වැඩපිළිවෙල. ආන්ගේ වැඩපිළිවෙලට කියනවා චිත්ත විසුද්ධිය කියලා. සිත පිරිසුදු කර ගැනීම සීලයෙන් මූලිකව තමන්ගේ පුහුණුව ලබා ගන්න ඕනේ කෙනෙක්. සීලයෙන් පින්වත්නි විතික්‍රමන වශයෙන් තියෙන ඒ කියන්නේ ක්‍රියාකාරීත්වයට පත් වෙන අකුසල වේගයන් අඩු කරගන්න පුළුවන්කම තියෙනවා. සීලයෙන් විතික්‍රමන කියලා කියන අපි දන්නවා මේ අකුසලයන් සාමාන්‍යයෙන් කෙලෙස් ධර්මයන් අනුසය වශයෙන් පරිඋත් ทาน වශයෙන් විතික්‍රමන වශයෙන් කියලා ක්‍රම තුනකට තියෙනවා. ඒ කියන්නේ විතික්‍රමන කියන්නේ ක්‍රියාත්මක භාවය. වචනයෙන් හරි ක්‍රියාවෙන් හරි මේ වෙනකොට ක්‍රියාත්මක වෙන මට්ටමටම නැගෙන අකුසලයන්. තරහා ගියාම බණින එක සහ ගහන එක අන්න ඒකටයි අයිති වෙන්නේ. ඒතර කෙනෙකුට බණිනවා කියලා කියන්නේ ක්‍රියාවක් සිද්ධ වෙනවා, ගහනවා කියන්නේ ක්‍රියාවක් සිද්ධ වෙනවා. ඊළඟට තරහ කියන ව්‍යාපාදේ කියන දේ ආපුවම හිත නොසන්සුන් වෙනවා. අන්න ඒ නොසන්සුන් වෙන මට්ටමට එන එන தත්ත්වයට ආපුවාම කියනවා මේ කෙලෙස් ධර්මය පරිඋත් ทาน தත්ත්වයට පැමිණලා තියෙන්නේ කියලා. දැන් මෛත්‍රිය වගේ කාරණාවක් අපි මෛත්‍රී භාවනාව එහෙම කරන වෙලාවක ඒ එතකොටත් ඒ ව්‍යාපාදය කියන එක ඇති වෙන ස්වභාවයෙන් හිත අයින් වෙලා නැහැ. ඇති වෙන ස්වභාවයෙන් අයින් වෙලා නැහැ කියලා කියන්නේ ඒ මොහොතේ ව්‍යාපාදය නැහැ. නමුත් ඒ ඒ කෙනෙකුට ව්‍යාපාදයේ ඇති වෙන්න තියෙන ඇති වෙන සකස් වීමක් සකස් වෙන ස්වභාවයක් තියෙනවා. අන්න ඒ ස්වභාවය තියෙන හින්දා කියනවා අනුසය වශයෙන් මේ කෙලස් ධර්මය අනුසය වශයෙන් කියනවා අය කියලා. එතකොට අනුසය අවස්ථාව කියලා කියන්නේ අන්න ඒ වගේ අවස්ථාවක්. එතකොට දැන් අපි අපි මේ කුසලයේහි හිත හිතෙහි කුසලයේ වර්ධනය කරන්න යනකොට මේ අනුසේ වශයෙන් තියෙන කෙලිස් ධර්මයන් අයින් වෙන්නේ පින්වත්නි විදර්ශනා භාවනාවකින් මේ ලෝකය අවබෝධ වෙනකොටයි. ඒ අවබෝධ වෙන්න කලින් මේ දේවල් නියමාකාරයෙන් දැන ගැනීම සඳහා හිතෙහි ස්වභාවයන් ඒ ඒ කුසලයන්හි වේදනාවෙහි ඇත්ත తত্ত্বය, කයෙහි ඇත්ත తত্ত্বය, ඒ වගේම සංකාරයන්හි ඇත්ත తত্ত্বය, සංඥාවන්හි ඇත්ත తত্ত্বය, විඥානයේහි ඇත්ත తত্ত্বය දැන ගැනීම සඳහා ඒ ඒ ඒ ආකාරයට සිහිය පවත්වා ගැනීම සඳහා හිත යොමු කරන්න නම් පින්වත්නි කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණයන්ගෙන් හිත මුදවා ගන්න වෙනවා. එහෙම නැත්නම් අර ඇත්ත తත්වය දැනගන්න කුසලයේහි හිත රඳවා ගන්න පුළුවන් කමක් නැහැ. ඔය කිව්ව නීවරණ ධර්ම ප්‍රබල වෙනවා අන්න ඒ මුදවා ගැනීම කරනවා කියලා කියන්නේ එහෙනම් අපි දැනගන්න ඕනේ හිත කුසල ආරම්මණයක පිහිටුවා පිහිටුවා ගත්තාම ඒ හිත නොසන්සුන් වෙන්නේ නැහැ අකුසලයෙන්. අන්න ඒ නොසන්සුන් වෙන්නේ නැහැ කියන්නේ පරිඋත්ථාන මට්ටමට කෙලෙස් වෙන්නේ නැති වෙන්න හිත ආරක්ෂා කරගන්න ඕනේ. ඒ කියන්නේ දැන් භාවනා කරන කෙනෙකුට රාග හැඟීමක් ඇවිල්ලා හිත නොසන්සුන් වෙන්න බෑ. එහෙම වුණොත් එහෙම අර භාවනාව කියලා කියන කුසලය වර්ධනය කරන වැඩපිළිවෙල ඇන හිටිනවා. ආපස්සට අදිනවා. ව්‍යාපාදයක් ඇවිල්ලා බාධා කරන්න බෑ. බාධා කරොත් එහෙම අර වැඩපිළිවෙල ආපස්සට ඇදෙනවා. එතකොට අර කුසලයේහි හිත නංවාගෙන කුසලයේ හිත නංවාගෙන කියලා කියන්නේ පින්නන්නේ යමක් තේරුම් ගන්න යනකොට විදර්ශනා භාවනාවක් කරනකොට ඒ තැනත්තාට ඒ ඒ ඒ විදර්ශනා කරන අරමුණේ එක දිගට එක දිගට තමන් යෙදෙමින් එය පිරික්සන්න ඕනේ. කය ගැන නම් විදර්ශනාව කරන එක කායානුපස්සනාවක්. ඒ කායානුපස්සනාවේ ඒක දිගට ඉන්න ඕනේ කය අවබෝධ වෙන්න. ඒ කියන්නේ කය කෙරෙහි අවධානය යොමු කරගෙන එක දිගට වාසය කරන්න ඕනේ කය අවබෝධ වෙන්න. දැන් කය ගැන අවධානය යොමු කරන්න ගියාම මේ අත්තන්ට තේරෙන්න ඕන මේ කියන දේ කය ගැන හෝ වේදනාව ගැන හෝ චිත්තය ගැන හෝ ධම්ම ගැන හෝ අවධානය යොමු කරගෙන එක දිගට ඉඳ දෙන්නේ නැහැ අපේ හිත. මොනවද බාධා කරන්නේ? කාමචන්දයක් ඇවිල්ලා අර ඔක්කොම පැත්තකින් තියලා අන්න කාමචන්දයක් ඇවිල්ලා ඒ කාමචන්දේ බාධා කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඒ කාමනීය වස්තුව ගැන හිත හිත ඉන්නවා භාවනා කරන්න කියලා. නැත්නම් ව්‍යාපාදයක් ඇවිල්ලා බාධා කරනවා. නැත්නම් අර කුසල ආරම්මනේ හිත තියාගන්න දෙන්නේ නැතුව සීන මිද්දයක් ඇවිල්ලා නැගිටින්න නැගිටින්න නැත්තම් නිදි කිරන්න පටන් ගන්නවා නැගිටවන්න හදනවා මේ ආරම්මනේහි කිසිම නැහැ ඒ කුසල ආරම්මනේහි නැවත නැවත නැවත නැවත යෙදෙන්න හිතෙහි මැලිකමක් ඇති වෙනවා අන්න ඒ වගේ මේ හිතේ තියෙන අන්න ඒ නීවරණ ධර්මයන් පහෙන් දම අන්න ඒ ස්වභාවයක් තියෙනවා අන්න ඒක යට කරගන්න හිතට මේ නීවරණයන් එන්නේ නැති විදිහට හිත සකස් කරගන්න ඕනේ එහෙම ඒ එහෙම සකස් කරගන්න ආරක්ෂක වැඩපිළිවෙලක් හදලා තියාගන්න ඕනේ අන්න ඒ පිළිබඳ අවධානය යොමු කරනකොට අපි තේරුම් ගන්න ඕන මොකක්ද මේකට කරන්නේ මේ චිත්ත විසුද්ධිය කියලා කියන්නේ ඒකයි ඒ චිත්ත විසුද්ධියෙන් පස්සේ තමයි තියෙන්නේ ditthi විසුද්ධිය කියලා. ditthi විසුද්ධියෙන් ඉස්සෙල්ලා තමන් ඒ වැරදි දෘෂ්ටි හින්දා තමන්ට ඇතිවෙනා වූ අපරිසිදු දේවල් පිරිසිදු කරන්ඩ නිවැරදි දෘෂ්ටියක් ඇති වෙන්න ඕන. නිවැරදි දෘෂ්ටියක් ඇති වුනහම ඒ පරණ අකුසල් එන්නෙම නැතු වෙනවා. ඒ සඳහා මේ කය ආදී දේවල් ප්‍රබලව විදර්ශනා කරන්න ඕනේ. දිට්ඨි විසුද්ධිය ඇති වෙන විශේෂයෙන් නාම પરම්පරාව රූප પરම්පරාව කියන්නේ මොනවද කියලා දැනගෙන මෙතන සත්ව පුද්ගල සංඥාව තියෙනකන් තමයි කාමචන්ද ආදී එන්නේ. ඉතින් ඒවා අඩු කරගන්න ඒ සත්ව පුද්ගල සංඥාව අඩු කරගන්න අවශ්‍ය කරන විදර්ශනාවන් කෙරෙන්න ඕනේ. ඊට ප්‍රථමයෙන් අපි මොකද කරන්න ඕනේ? මේ හිතට කාමචන්ද ආදී එන්නේ නැති වෙන සකස් කරන්න ඕනේ. මෙහෙම සකස් කර ගැනීම සඳහා මූලිකවම හිත ආරක්ෂා කරගන්න ක්‍රමවේද හතරක් බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒවට කියනවා ආරක්ෂක භාවනා කියලා. ඒවට කියනවා ආරක්ෂක භාවනා කියලා. චතුරාර්යසක භාවනා භාවනා හතර. ඒවට කියනවා සතර කමඨහන කියලාත් කියනවා. ඒතර මොනවද සතර කමඨහන කියන්නේ? පළවෙනි එක බුද්ධානුස්සතිය, මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය, මරණානුස්සතිය. බුද්ධානුස්සතිය, මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය, මරණානුස්සතිය. අනුස්සති අනුස්සති අනුස්සති කියනකොට පින්නන්නේ යෝගී තේරුම නැවත නැවත සිහි ගන්නවා ගැනීම, නැවත නැවත මෙනෙහි කිරීම කියන එක. බුදුරජාණන් වහන්සේ ගැන නැවත නැවත නැවත නැවත නැවත නැවත බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති වෙන විදිහට මහා ශ්‍රද්ධාවක් ඇති වෙන විදිහට මෙනෙහි කරනවා නැවත නැවත මෙනෙහි කිරීමට කියනවා බුද්ධානුස්සතිය වඩනවාය කියලා. මරණය ගැන නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කිරීමට කියනවා මරණානුස්සතිය වඩනවාය කියලා. ශරීරය ගැන පින්වත්නි මෙහි තියෙන පිළිකුල් ස්වභාවය අසුබ ස්වභාවය කේසාන් කේස මත්තකේ නම් පාදාන්තය දක්වාම নানা ප්‍රකාර අසුචි වලින් මේ එක එක එක එක විදිහේ අසුචි වලින් මේ ශරීරය හැදිලා තියෙනවාය බොහොම පිළිකුල්ය කියලා පිරික්සලා බලන එකට කියනවා අසුභානුස්සතිය කියලා. අසුභය අනුව සිහිය පැවැත්වීම කියලා. ඊළඟට මේ ලෝකයේම ඉන්න වැසියන් මං වගේම තමයි මට සිදෙනවා වගේම සිදෙනවා. මං යමකට කැමති වගේම හේත්වත් කැමති. මට වගේම අනිත් අයටත් සුවදායක තත්ත්වයක් දුක් වේදනා නැතුව සැප වේදනා ඇති වෙනවා නම් කොච්චර දෙයක්ද කියලා ලෝකෙම තුන් ලෝකෙම ගැන තමන්ගේ පිළිබඳ ඇති කරගන්නා වූ මිත්‍ර ස්වභාවයට කියනවා මෙත්තා නොසතිය කියලා. දැන් මේ හතර එකින් එක සාකච්ඡා කරන වෙලාවක් නෙවෙයි පින්වත්නි. ඒවා අපි එක එක එක එක අවස්ථාවලදී මතක් කරලා දීලා තියෙනවා. නමුත් අද අපි මේ සාකච්ඡා කරන්නේ මේ හතර කොහොමද භාවිතාවයේ යුත්තේ අපි ළඟ? කොහොමද අපි මේ හතරෙන් මේ හතරෙන් අපි කොයි විදිහක් මොකක්ද මේ හතරෙන් අපිට සිද්ධ වෙන සිත මොකද්ද? කොහොමද මේ හතර ක්‍රියාත්මක වෙන විදිහට? ක්‍රියාත්මක වෙන විදිහට මේ හතර පාවිච්චි කරගන්නේ කොහොමද කියලා විමසා බැලීමක් තමයි මේ කරන්න හදන්නේ. මම කිව්වා සතුරු පිරිසක් ඉන්නවා නම් පින්වත්නි අපි ආරක්ෂක හමුදාවක් හදාගන්න ඕනේ. ඉතින් කවුරු හරි රාජ්‍ය නායකයෙක් ආරක්ෂක හමුදාවක් හදනවා. හදලා ඉවර වෙලා ආ හරි මෙන්න මේ කට්ටිය තමයි ආරක්ෂක හමුදාව කියලා පැත්තකින් තියලා තිබ්බට හරියනවද? නෑ ඒ හමුදාව පුහුණු කරගන්න ඕනේ අදාළ වෙලාවට සතුරාගෙන් ප්‍රහාරයන වෙලාවට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් විදිහට ඒ හමුදාව සකස් කරගන්න ඕනේ. ආන් ඒ වගේ පින්වත්නි මේ තරහ කියන එක නැగిලා එන වෙලාවට ඒ තරහ නැగిලා එන පුද්ගලයාට මතක් වෙන්නේ නෑ ලේසියකට මට මේ තරහ ඇති වෙගෙන යනවා කියලා. මතක් වුණත් මතක් වුණත් පරස වචනය කියවෙනවා වෙලාවකට. ඒ කියවෙන්නේ සිහියක් තියෙන අඩුකම හින්දා. ඒ විතරක් නෙවෙයි මේක පරුස වචන කියන්න හොඳ නෑ කියලා හිතුවත් කියන්න වෙන වෙලාවකට අමතකම් වෙලා යනවා වෙලාවකට මතක් වුණත් කියවෙනවා ඒකින්ද ඒ තරහ කියන එක උපරිමයෙන්ම ව්‍යාපාදයේ කියන එක උපරිම වශයෙන් තමන්ගේ හිතේ නැගිච්ච වෙලාවට මේක හදාගන්න හිටියොත් හරියන්නේ නැහැ හමුදාව පුහුණු කරලා තියාගන්න ඕනේ සතුරු ප්‍රහාරය එල්ල වෙන්න කලින් කලින් තමයි පුහුණු වීම කරලා තියාගන්න ඕනේ අන්න ඒකින්ද පළවෙනි වගකීමක් තියෙනවා පින්වත්නි අපිට මෛත්‍රී භාවනාව අරගෙන අපි මෛත්‍රී භාවනාව ගැන ඉස්සෙල්ලා කතා කරමු. තමන්ගේ හිත මෛත්‍රී භාවනාව මෛත්‍රිය කියන කුසලයේහි හිත නැවත නැවත නැවත නැවත බහුලව බහුලව බහුලව යොදාන්න ඕන. ඒක හැඟීමක් විදිහට. මේ ලෝකයේ ඉන්න සියලු දෙනා ගැනම තමන්ගේ හිතේ විශාල මෛත්‍රියක් වෙන ආකාරයට තමන්ගේ හිත මෛත්‍රී භාවනාව වර්ධනය කරන්න ඕන ක්‍රමානුකූලව. එහෙනම් වර්ධනය කරාට පස්සේ පින්වත්නි මොකද වෙන්නේ මේ හිත හැම මොහොතකම වගේ සියලු සත්වයන් කෙරෙහි හරියට නිකන් අම්මා කෙනෙකුට තමන්ගේ දරුවෙක්ව දැක්කහම ඇතිවෙන හැඟීමක් තියෙනවා. දැන් තමන්ගේ දරුවෙක් අතින් වැරද්දක් වුණාම හිත ඇතුලෙන් අනේ ඔහේ කමක් නැහැ ඉතින් කමක් නැහැ මේ මොනවා කරන්නද ඉතින් මෙයා නොදැනුවත්ව කරපු දෙයක් මෙයාට මං කියලා දෙන්න ඕන කියලා ඇතුලාන්තයෙන්ම එන්නේ යම්කිසි මිතුරු හැඟීමක් ඉන්නේ වැරද්දක් කරනවා දැක්කම ඒ වැරද්දම අනුන්ගේ දරුවෙක් කරොත් මොකද වෙන්නේ? කොච්චර කිව්වත් අහන්නේ නැහැ. ගහන්නමයි තියෙන්නේ. නේද? හරි කරදරයක් තමයි මේක කියලා වැඩි තරහක් ඇති වෙනවා. අර තමන්ගේ දරුවා වගේ හැඟීමක් පින්නත් මේ ලෝකේ ඉන්න ඔක්කොමල ගැන ඇති කරගන්න කියලා බුදුචාන් වහන්සේ දේශනා කරනවා. ආන් එහෙම හැඟීමක් ඇති කරගෙන මදි ඒ හැඟීම ප්‍රබල කරගන්න ඕනේ. මෛත්‍රිය වඩනවා කියන්නේ නිකම්ම සියලු සත්වයන් දුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියන වචන ටික කියෝ කියෝ ඉන්න එක නෙවෙයි. ඊට වැඩිය මේ ලෝකේ ඉන සියලුම සත්වයන් කෙරෙහි හිතේ මෙත්සිතක් ඇති කර ගැනීම. එතකොට ඉතින් ওই හිතවත්, අහිතවත්, වෛරී ආදි වශයෙන් මේ ලෝකය බෙදිලා නැහැ. හැමෝටම සමාන හැඟීමක් තමන්ගේ හිතේ ඇති වෙනවා. ලෝකයේ ඉන්න දුප්පත්ම කෙනා ගැනත්, පොහොසත්ම කෙනා ගැනත්, තමන්ගේ ජීවිතයට උදව් කරපු උදව් නොකරපු අය ගැනත් කාට වුණත් තාන්න මාන්න, නිරතල, බල ආදී වශයෙන් වෙන්ගෙන්නේ නැතුව හැම කෙනෙක් කෙරෙහිම පින්වන්දි Tamanට අනේ මගේ අම්මා වගේනේ මගේ සහෝදරයා වගේනේ මගේ සහෝදරිය වගේනේ කියලා ආන් එහෙම ප්‍රබල හැඟීමක් ඇති වෙන විදිහට මෙච්චිත වඩන්න ඕනේ. ඒක ගුරුවරු ආශ්‍රය කරගෙන මම කිව්වා අද මේ වෙනම මෛත්‍රිය වර්ධනය කරන විදිහ කියලා දෙන දවස නෙවෙයි කියලා. ඒ හින්දා ඒක අපිට පුළුවන් වෙන දවසක කතා කරන්න. නමුත් අද අපි කියන්නේ මෛත්‍රිය කියන හැඟීම මෛත්‍රිය කියන හැඟීම ප්‍රබල කරගත යුතුයි කියලා. හරියට මෙන්න මේ වගේ වෙන්න ඕන පින්වත්නි. අපි දන්නවා කෙනෙක් කෙනෙක්ව අරගෙන පියාට කියනවා අපි හිතමු ආදරය කරන දරුවෙක් ඉන්නවා තමන්ගේ. ආදරය කරන දරුවාවත් එක තැනකින් තියලා ආදරය කරන්නේ නැති තමන්ට ආදරයක් ඇති වෙලා නැති දරුවෙකුත් එතනින්ම තියෙනවා. එකම වගේ දරුවෝ දෙන්නෙක් එකම වයසක දරුවෝ දෙන්නෙක් කියන්නකො. අපි ඒකලා අර තැහැත්තර කියනවා මේ දෙන්නාගෙම ඔළුව අත ගන්නට කියලා. ඔළුව අත ගන්නට කියන මම පුතාට ආදරේ කියලා කියමින් ඔළුව අත ගන්නට කියන මේ දෙන්නාගෙම. ඒ අවස්ථා දෙකේදී ඒ ක්‍රියාව සිද්ධ වෙන්නේ එකම විදිහටද කියලා මම අහුවා. නෑ. අර වැඩියෙන් ආදරයක් තියෙන කෙනාගේ ඔළුව අත ගන්නකොට බරට අත ගෑවෙනවා. ඒ විතරක් නෙවෙයි හරි කරුණාවන්ත වචනකින් කියවෙන එක මම පුතාට ගොඩාක් ආදරේ කියලා ආන් එහෙම කියවෙනවා. අර වැඩි ආදරේ නැති එක්කෙනාට ආදරේ වෙලා නැති එක්කෙනාගේ ඔළුව අත ගන්න කිව්වොත් එහෙම මම ආදරේ නේද මම මම පුතාට ආදරේ කියනවා එච්චරයි ඒක නිකන් අර බර ගතියක් නැහැ. ඊටාම නිකන් සහැල්ලු ගතියක්, බර නැති ගතියක්, හැඟීමක් නැහැ කියන්නේ අන්න ඒකයි. ඒ කියන වචනේත් එහෙමයි, ඒ කරන ක්‍රියාවත් එහෙමයි. ඒතර වචනයක් කියද්දී ක්‍රියාවක් කරද්දී පින්නන්නේ වචනයට අදාළ හැඟීම ප්‍රබල නම්, ඒ ක්‍රියාවට අදාළ හැඟීම ප්‍රබල නම් ආන් ඒ දේ හරියට කරනවා. ඒ වගේ මේ ලෝකේ හැම කෙනෙක්ම මතක් වෙද්දී Tamanට දරුවෙකුට තියෙන හැඟීම වගේ මේ දේ බුදුරජාන් වහන්සේ දේශනා කරේ අන්න ඒ උපමාවකින් අම්මෙකුට එකම දරුවෙක් ඉන්න අම්මෙකුට ඒ දරුවා ගැන තියෙන හැඟීම වගේ හැඟීම මුළු ලෝකය ගැනම තියෙනවා කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරත්තා බලන්නකෝ නේද මේ මෛත්‍රිය කියන සංකල්පය කොච්චර හරි ගිය එකක්ද කවුරුවක්වත් මටම වෛර නොකරත්වා කියලා නෙවෙයි මගේ හිතේ වෛර නැති වෙත්වා කියලා විතරක් නෙවෙයි මට අදාළ නැති කොහේවත්වත් ඉන්න කිසිවෙක් කිසිවෙකුටවත් දෙන්නෙක් දෙන්නෙක් අතරවක්වත් කිසිම රෝෂණයක් ඇති වෙන්න එපා. කිසිම පද මේ කිසිම වැරදි වචනයක් බැනීමක් ඇති වෙන්න එපා. තරහක් ඇති වෙන්න එපා. තරහසිතක් ඇති වෙන්නත් එපා. තරහෙන් කාටවත් උවදුරු වෙන්නත් එපා. බැන්නාම කාගේ හරි හිත රිදෙනවා. අනේ ඒක වෙන්නත් එපා. බයින කෙනාව බයින කෙනාටත් එයත් ඉන්නේ තරහින් තමයි. මේ දෙකම වෙන්න එපා. පටික සංඥාවක් ඇති වෙන්නත් එපා. වචන අහගන්න වෙන්නත් එපා කාටවත්. ඒ වගේ මේ ලෝකෙම සුවපත් සිත් ඇති අය බවට පත්වෙත්වා කියලා තමන්ගේ පැත්තෙන් විශාල හැඟීමක් ජනිත කරගන්න ඕන කලින්ම. ඒ වගේම පින්වත්නි දැන් මරණය ගැන මට විස්තර ටිකක් කියන්න පුළුවන් ඕන. මරණය ගැන විස්තර කියන්න ගියාම මේ අත්ව කල්පනා කරා. ඉතින් අපි දන්න දේවල්ම නෙමෙයි කිව්වේ. දැන් මං කියන ඇහැ පේන්නේ නැතු වෙනවා, කන ඇහෙන්නේ නැතු වෙනවා. හරියට නිකන් දැන් අපි රූපවාහිනියක් දිහා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට එකපාරටම රූපවාහිනිය විසන්දි වෙනවා. විසන්දි වෙන්නේ අපේ අතින් නෙවෙයි. විකාශනාගාරයේ ගැටලුවක් හින්දා මේක සෝ ගාලා සද්දයක් ඇහෙනවා. එතකොට කියනවා විසන්දි වුණා කියලා. අය මොකුත් කරන්න පුළුවන්ද? අපිට මොකුත් කරන්න බෑ. ඒ වගේම ඔන්න දුරගත නැවතුමක් අරගෙන ඉන්නවා. එතකොට ඔන්න හදිස්සිය මේක විසන්දි වෙනවා. ඒකල ආයසරයක් අපි ගන්නකොට කියන ප්‍රතිචාරයක් නැත කියලා. ප්‍රතිචාරයක් නැහැ කියනවා. අපිට මොකුත් කරන්න බෑ. ආය ප්‍රතිචාරයක් ඇති වුණොත් තමයි. අන්න ඒ වගේ පින්නන්නේ අපිටත් තියෙනවා රූප වාහිනියක්. මොකද්ද? අර තිරේ රූප පේනවා වගේ තමයි අපේ මේ ඇහෙන් අපිට රූප පේන්නේ. අපිටත් තියෙනවා ළඟම තියෙන ශබ්දය ගන්න පුළුවන් උපකරණයක් කන කියලා. අරව විසන්දි වුණා වගේම පින්නත් මේවා විසන්දි වෙන වෙලාවක. ඇහැ විසන්දි වෙලා යනවා. කන විසන්දි වෙලා යනවා. නේද? දැන් දැන් විසන්දි වෙච්ච දුරකතනයකින් අපි කනේ තියාගෙන පුළුවන් තරම් කෑ ගහලා කියනවා නේ මට මෙහෙම කරන්න එපා මෙහෙම කරන්න එපා කියලා කාට හරි කියනවා. ඇහෙනවද? ඇහෙන්නේ නැහැ. නේද? ඉතින් ප්‍රතිචාරයක් නැහැ. ඉතින් කනේ තියාගෙන කතා කරා කියලා කිසි වැඩක් වෙන්නේ නැහැ. ඒක විසන්දි වෙලා නැහැ. ඒ වගේ පින්නන්ති විසන්දි වෙච්ච ශරීරයක් ළඟට වෙලා අනේ තව එක සැරයක් බලන්නකෝ, තව එක සැරයක් අහන්නකෝ, නැගිටින්නකෝ, ඇයි බලන්නේ නැත්තේ කියලා විලාප තිබ්බා කියලා වැඩක් නැහැ. ඉතින් ඔය ළඟම ඉන්න තමන්ගේ අම්මා, සහෝදරයා, ඥාතියා විතරක් නෙවෙයි මේ ඔක්කොමත් වෙලාවක සම්පූර්ණයෙන් විසන්දි වෙලා ගෙදරින් ගෙනත් තියනවා දර කොටයක් වගේ. ඉතින් ඒක ගැන මම කියන්න දෙයක්ද? ඒ වගේම තමන්ගේ මේ ඇහැ කන නාසය දිව ශරීරය කියන ඒවාත් ඇතුළට ඇකිලෙනවා. ඇකිලලා පින්නද මේ ලෝකෙත් එක්ක තියෙන සම්බන්ධතාවය කැඩෙනවා. දැනට අපිට මේ ලෝකයේත් එක්ක සම්බන්ධතාව තියාගන්න පුළුවන්කමක් තියෙනවා. ඒවා කැඩෙනවා. ඒවා කැඩුණාට පස්සේ ආයෙ කතා කරලා කියන්න විදිහක් නැහැ. හදිසිය Tamanට කතා කරනකොට කතාව පිට වෙන්නේ නැත්තම් අතවත් උස්ස ගන්න බැරි තත්යකටපත් වුනහම ප්‍රෙෂර් පෙත්තක් තියෙනවා නම් අල්මාරිය උඩින් ඉතින් දැන් Tamanට ඇතුලේ ඉඳගෙන කියන්නුව මොනවද තියෙනව අන්න අතන පෙත්තක් තියෙනවා දැන් මම කලන්තේ වගේ හැදෙන මම මේ ඉන්නේ එතන කට්ටිය කෑ ගහනවා තාත්තට හොඳටම අසනීප වෙලා මේ සිහියකුත් නැහැ මොකවත් නැහැ කියලා. දැන් ඇතුලේ ඉඳන් කියන්නුව මොනවද තියෙනවා? අර පෙත්ත අරන් දෙන්න කියලා කියාගන්න බැරි වෙලාවක් එනවා. අතින්වත් පෙන්වන්න බැරි වෙලාවක් එනවා. ඉතින් අර කට්ටිය මොනවා කෑ ගැහුවත් ආය අන්න විසන්දි වෙලා. ඇයි? මේ කටින් සද්ද පිට වෙන්නේ නැහැ. අතපය ඉස්සෙන්නේ නැහැ. හ්ම් එහෙම එහෙම වෙලාවක් එනවා. ඉතින් එවැනි වෙලාවක් එනවා කියලා දැන් මං කියනකොට ඕක දැනගන්න දෙයක්ද? ඕක අමුතුවෙන් ඉගෙන ගන්න දෙයක්ද? නෑ නෑ ඒක ඉගෙන ගන්න දෙයක් නෙවෙයි. නමුත් පින්වත්නි මේ පිළිබඳ අපිට හුඟක් වෙලාවට අමතක වෙනවා. හුඟක් වෙලාවට අමතක වෙන්නේ ඒක අපේ හිතෙන් නැగిලා එන්නේ නැහැ අදාළ වෙලාවවලදී. කෙනෙක්ගේ නපුරු වචනයක්, නපුරු ක්‍රියාවක් යම් කිසි කෙනෙක් කියනකොට වේගෙන් කියනකොට නැත්තම් තමන්ගේ තියෙන දේවල් එක එක එක එක දේවල් තියෙනවා තමන් ආසා කරන දේවල් ඒවා නැති වෙනකොට කැඩෙනකොට බිඳෙනකොට හරියට දුක උපදිනවා. ආන්ගේ දුක උපදිලා මහා පශ්චාත්තාවයක් ඇති වෙනවා මට මේ අහවල් දෙන්නේ නැතුණානේ කියලා. එතකොට ඒ වගේ වෙලාවක ඒ නැති වුණානේ කියලා ඇති වෙන ඒ ලෝභ හැඟීම අභිබව. අයියෝ ඉතින් ඕවා තිබ්බත් වැඩක් නැහැ කොයි වෙලාවෙ හරි මගේ මේ ඇහැ පේන්නේ නැතුව ගියාට පස්සේ මොනව කරන්නද ඕක වෙනවනේ තව හැන්දෑවෙද කියලා කියන්න පුළුවන්කම නැහැ. කොයි වෙලාවෙද කියලා කොයි මොහොත තව මොහොතකින්ද කියලා කියන්න පුළුවන්කමක් නැහැ. කියලා අන්න මරණානුස්සතිය මරණය නැවත නැවත නැවත නැවත මෙනෙහි කරපුවාම පින්වත්නි අන්න ඒ හැඟීම ප්‍රබල වෙනවා. ඒතර මරණය කියන හැඟීම ප්‍රබල කරගන්න ඒක ප්‍රබල කරගත්තොත් තමයි අර එක එක එක එක කාමච්ඡන්ද ආදී අකුසලයන් නැగిනකොට Tamanට මතක් වෙන දැන් බලන්න ධර්මය ධර්ම ප්‍රතිපදාවට එන්න හැමෝම කල් දානවා. ගෙදර ඉස්සෙල්ලාම කරන්න තියෙන වැඩේ තමයි රතු බිලක් ඇවිල්ලා තිබ්බොත් ගෙවන්න ඕනේ. ඒවා තමයි පළවෙනි ඒවා. නේද? දරුවන්ගේ කටයුත්තක් තිබ්බොත් ඒවා ඔක්කොම ඉවර කරන්න ඕනේ. ඊළඟ නිවසේ තියෙන කටයුතු ටික ඔක්කොම ඉවර කරන්න ඕනේ. ඒ ඔක්කොම මුලින්ම කරන්නේ වැදගත්ම වැඩ ටික නේද දවසක? එතකොට මේ භාවනා කරන ඒවා එහෙම තියෙන්නේ සාමාන්‍යයෙන් කීවෙනියට වගේද? 15ට 16ට වගේ. හුඟක් අය ඉතින් කියන්නේ මේ මට ඔය කාලෙද මට භාවනා කරන්න දෙන්න විදිහක් නැහැ. මට මේ අහවල් වැඩේ තියෙනවා. අහල් ඒවා කරන්න මෙපෑ, කරන්න මෙපෑ. කියලා ඒවා කරන්න මෙපෑ. මේක කරන්නම ඕනේ ඇයි මේකට තව කල් තියෙනවා. මේකට තව කල් තියෙනවා. මොකද හැමෝගෙම අදහසක් තියෙනවා මාව හෙට නම් මැරෙන්නේ නැහැ අද හැන්දෑවේ නම් මැරෙන්නේ නැහැ තව අවුරුද්දක් තියෙනවා දෙකක් තියෙනවා තුනක් තියෙනවා එහෙම තුනකින් විතර ඉවර වෙන එකක් නෙවෙයි කල්පනාව තියෙන්නේ 89ක් වුණත් 90ක් වුණත් 99ක් වුණත් හිතන්නේ මොකද්ද තව තියෙනවා මාව මැරෙන්නේ නැහැ කියලා ඉතින් ඒ හින්දා හෙට ඉර පායනවා කියලා දන්න හින්දා හෙට දවසක් තියෙනවා කියලා Tamanට දැනෙන හින්දා මේක කල් දානවා අනිත් වැඩ ටික කරලා තමයි මේක කරන්නේ මොනවටද ධර්ම අවබෝධ සඳහා කටයුතු කිරීම කල් දානවා. ආම් ප්‍රමාදී වෙනවා. හැබැයි මරණය ගැන මෙනෙහි කරන කෙනාට පින්නත් මේ මරණයේ ස්වභාවය ගැන මෙනෙහි කරන කෙනාට නැවත නැවත හැඟීම් පහළ වෙනවා. කොයි මොහොතක මේ මරණය සිද්ධ වෙයිද දන්නේ කියලා. උදාහරණයක් විදිහට අවුරුදු 20කින් විතර මැරෙනවා කියලා හිතාගෙන හිටිය කෙනාට අවුරුදු 10කින් මාව මැරෙන්න පුළුවන් කියලා හිතනවා ඕම් මරණය සිහි කරන්න ගත්තාම. පහකින් කියලා හිතනවා ඊට පස්සේ. තව සිහි කරනකොට පහක් කියලා හැඟීමක් එනවා. තව සිහි කරනකොට අවුරුද්දකින් උනත් මාව යන්න පුළුවන් කියලා හිතෙනවා. තව සිහි කරනකොට තව සිහි කරනකොට තමන්ගේ සහ අනුන්ගේ මරණයන් ගැන සිහි කරන් සිහි කරන් ඒකේ යෙදෙන්න යෙදෙන්න පහකින් නෙවෙයි අවුරුද්දකින් නෙවෙයි මාසෙකින් සතියකින් දවසකින් අන්න ඊට පස්සේ හැංගීමක් කරා තව චුට්ටකින් මා මැරෙන්න පුළුවන් එළියට දාපු හුස්ම ඇතුළට ගන්න කම්වත් විශ්වාසයක් තියන්න බෑ කියලා තත්වාකාරයෙන් මරණය මෙනෙහි කරමින් නැවත නැවත නැවත නැවත ඒක මෙනෙහි කරමින් කටයුතු කරපු කෙනෙකුට පින්නන්නේ මරණය ගැන ප්‍රබල හැඟීමක් ඇති වෙනවා ආන්ගේ ප්‍රබල හැඟීම ඇති වෙනකන් ඉස්සෙල්ලා ඕක කරගන්න ඕනේ. හරි? ඊළඟට මේ ශරීරත් එහෙමයි පින්නත්නේ. ශරීරය පිළිබඳවත් මේ තියෙන Taman හුදටම දන්නවා මේ උඩේ ඉඳන් පල්ලෙහා දක්වා මේකේ සුවඳ දෙයක් නැහැ. කිසිම කෙනෙක් කැමති දෙයක්වත් මේකේ නැහැ. කිසිම ඔළුව තියෙන කෙනෙක් කැමති දෙයක් මේකේ නැහැ. උඩේ ඉඳන් පල්ලෙහාට යනකම් තියෙන පිළිකුල් වස්තු කියලා. ඉතින් ඒක දැනගෙන හිටියට ඒක මතක් වෙන්නේ නැහැ. ඒක මතක් වෙනවනම් මේ ශරීරෙ මෙච්චර සරසන්නේ නැහැ. නේද? මිනිසුන්ගේ අදහසක් තියෙනවා මම වයසට ගියත් අනිත් වයසට ගිය අයට වැඩිය පෙනුමකින් තමයි ඉන්නේ කියලා අදහසක් තියෙනවා. ඒ ඒ ඒ සමාන්තරව අය අය ඉදිරියේ හරි මම අනිත් අයට මම ඒ කියන්නේ කෙටියෙන් කියනවා මම ලස්සන 100 කෙනෙක්. 100 කෙනෙක් වුණත් මම ලස්සන 100 කෙනෙක්. නේද? මම ලස්සන ආච්චි කෙනෙක්. ආච්චි කෙනෙක් වුණත් මම ලස්සනට ඉන්න කෙනෙක්. ඒ විදිහට මේ ශරීරය ගැන පින්වත්නි තියෙනවා අමුතු හැඟීමක්. අනිත් අයට මාව ප්‍රියයි. අනිත් අයට මාව මගේ ශරීරයේ අනිත් අයට සුබ වශයෙන් දකිනවා හොඳයි කියලා දකිනවා කියලා. නමුත් ඒ හැඟීමින්ද හැමදාම ඇවිදින්නේ කතා කරන්නේ hina වෙන්නේ ඔක්කොම කරන්නේ අනිත් අය මං ගැන මෙහෙම හිතනවා මෙහෙම හිතනවා කියන හැඟීමකින්. ඒකත් එක්ක මේ ශරීරයේ තදබල අල්ලා ගැනීමක් තියෙනවා. මේ ශරීරය විතරක් නෙවෙයි අනිත් ශරීර පිළිබඳ රාගාදී කෙලෙස් ධර්ම වලින් දරුණු ලෙස අල්ලා ගැනීමක් තියෙනවා අන් අයගේ ශරීර. මේ ශරීර සුබයි සුන්දරයි බලන්න හොඳයි කියලා. රූපායනී ටෙලි නාට්‍යයකට හරි වයසක කෙනෙක් බැඳිලා ඉන්නවා නම් පින්නත් නේ අනවශ්‍ය විදිහට. ඒක ඒ ඒක බලලා ආසාවක් ඇති වෙනවා නම් ඒ තැනත්තාට. එතනක් තියෙන්නේ කාමච්ඡන්දයක්. කාමච්ඡන්දය කියලා කියන්නේ කාම කාම ලෝකයේ වස්තු රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් කෙරේ පංචකාම වස්තුන් කෙරේ තියෙනා වූ ඇල්ම. ඉතින් එවැනි වූ ඒ ඒ ඇලෙන ඇලෙන ස්වභාවය තමන් තුළ තියෙනවා නම් ඒක භාවනාවට බාධාවක් වෙනවා. එහෙනම් අන්න ඒක නැති වෙන මේ ශරීර පිළිබඳ තියෙන ඇලෙන ස්වභාවය නැති කරගන්න, ගැටෙන ස්වභාවය නැති කරගන්න මේ ශරීර පිළිබඳ විශාල වශයෙන් අසුබ වශයෙන් මෙනෙහි කරන්න ඕන වැඩියෙන්ම බාධා වෙන කාරණාවක්. එතකොට දැන් බලන්න මේ විදිහට මේ මේක ප්‍රබල හැඟීමක් විදිහට තමන්ගේ හිතේ නැගෙන්න ඕන. ඒක ප්‍රබල කරගන්න ඕනේ. මොන දැන් ප්‍රබල කරගත්තා. දැන් මේ මොකද මේ හමුදාවක් හදාගෙන යන්නේ. හරි. ඊළඟට දැන් බලන්න මරණය මෙනෙහි කරපුවාමත් වෙනවාද? ඔන්න තීන මිද්දේ නැති වෙන්න හේතුවක් වෙනවා. ඇයි? මේ කම්මැලිකම අයින් වෙලා යනවා මරණය මෙනෙහි කරපුවාම. එතකොට ඔය විදිහට පින්නත්නේ ඔය තුනම වගේම බුදු පියාණන් වහන්සේ ගැන අපි ප්‍රබල මෙනෙහි කිරීමක් කරන්න ඕනේ. මේ ශාස්ත්‍රෝයන් වහන්සේගේ මහග්ග తত্ত্বය කොච්චරක්ද කියලා. Tamanට දැනෙන විදිහට බලන්න මේ ලෝකේ අපි ජීවත් වුණා නම් පින්නත්නේ ධර්මයේ නැතුව මොන තරම් අසරණද කියලා බලන්න. අපේ හිතක නැගෙනවා නම් යම්කිසි Tamanට දරන්න බැරිව හිතවල නැගෙන්නා වූ එක එක එක එක අකුසල ධර්මයන් තියෙනවා. ඒ සියලුම අකුසල ධර්මයන් මෙන්න මේවාය මේවාය මේවාය ලක්ෂණ මේවාය මේවා මේ වගේ ආදීනව සහිතය කියලා පළවෙනිම මේ නැගෙන අකුසලයේ හඳුන්වලා දීලා තියෙනවා. අඩුවක් නැතුවම හැම එකක්ම. ඊළඟට ඒ ඒ අකුසලයේ තමන්ගේ හිතේ නැගෙන්නේ මෙන්න මේ හේතු තිබ්බොත් කියලා හේතු දේශනා කරලා තියෙනවා. ඉතින් ධර්මය අවබෝධ කරගන්නවා කියන්නේ එහෙම එකක්. එතකොට ඒ විතරක් නෙවෙයි ඒ හේතු නැති කරන්න පුළුවන් කියලා දේශනා කරලා තියෙනවා. ඒකේ නැති කිරීම මෙන්න මෙහෙමයි කියලා දේශනා කරලා තියෙනවා. ඒ නැති කිරීම විතරක් නෙවෙයි මෙන්න මේක තමයි ඒව නැති කරන ක්‍රමේ මාර්ගය කියලා දේශනාවේ තියෙනවා. දැන් බලන්න මම කාරණා හතරක් කිව්වා. දැඩි හැඟීම් හතරක් ඇති වෙන්න ඕන කියලා. ලෝකය ගැනම මෛත්‍රී හැඟීමක්. තමන්ගේ ශරීරය සහ අනුන්ගේ ශරීර පිළිකුල් කියන හැඟීමක්, ප්‍රබල හැඟීමක්. බුදුජාන් වහන්සේ ගැන ඉතාම ප්‍රබල හැඟීමක්. මරණය ගැන හැඟීමක්. මෙන්න මේ හතර මේ හැඟීම් හතර පින්වත්නි. තමන්ගේ හිතෙන් මේ ජීවිතය ගෙවනකොට වේගෙන් නැగిලා එනවා නම් මේ හිත නීවරණයන් වලට යට වෙයිද? බුදුරජාන් වහන්සේ ගත්ත උත්සාහය බෝධිසත්වයන් වහන්සේ විදිහට තමන් මෙනෙහි කරලා තියෙනවනම් ඔය පොඩ්ඩක් කොන්ද රිදෙනකොට භාවනා කරන්න ගිහිල්ලා කකුල් රිදෙනකොට මතක් වෙන එකක් නැති වේද? අපේ මහා බෝධිසත්වයන් වහන්සේ විදිහට මොනතරම් දුක අර බඩ බඩ පපු බඩ පොත්ත පිට කොන්දට ඇලෙනකම් ඈ ඇස් දෙක ඇතුළට ගිලෙනකම් ඔළුව වේලිච්ච ලබු කට්ටක් වගේ වෙනකම් එහෙම වෙනකම් අර තිබ්බ ඒ ශ්‍රී දේහය හරියට නිකන් මලමිනියක් වගේ ඇටසැකිල්ලක් වගේ වෙනකම් කොයිතරම්නම් වීරියක් ගත්තද දෙයියනේ මගේ මේ චුට්ටක් මේ කකුල රිදෙන එක කියලා එතකොට ඒක අහොස් වෙලා යනවා නිකන්. ඒ හැඟීම ඒ වෙලාවට එන්න ඕන පින්නත් නේ. ඒක සාමාන්‍ය ජීවිතේ තරහ යනකොට අර ලෝකයේම එක වගේ කියන මෛත්‍රී හැඟීම Tamanගෙන් උඩට නැගෙන්න ඕනේ. ප්‍රබලව නැගෙන්න ඕනේ. ඒ විදිහට සකස් කරන්න ඕනේ. ඒක මේ එකපාරටම ඒ වෙලාවට ගන්න හිටියට හරියන්නේ නැහැ. හැමෝම හිතන්නේ ආ තරහ එන වෙලාවට මම ඒක මෛත්‍රී කරගන්නේ නැහැ නෑ. ඒක Tamanට කරන්න බෑ ඒ වෙලාවට. තීන මිද්දේ ඇති වෙනකොට බුදුරජාණන් වහන්සේව මෙනෙහි වුණොත් මරණය මෙනෙහි වෙන්න ඕන. Tamanට භාවනා කරගෙන යනකොට තීන මිද්ද ඇති වෙනකොට මරණය ඉස්මතු වෙලා උඩට එන්න ඕනේ. මාව තව චුට්ටකින් මැරුණොත් මම කවද්ද භාවනා කරන්නේ? මේක කල් දාලා බෑ කියලා. ඒක පින්නන්නේ මතක් වෙලා විතරක් මදි. මම ආයෙ මතක් කරනවා. මතක් වෙලා විතරක් මදි. ඒ හැඟීම ප්‍රබල වෙන්න ඕනේ. එතකොට ඒ හැඟීම ප්‍රබල වෙනකොට අරක ඉස්සෙන්නේ නැහැ. අන්න සතර කමටහන් අපි ප්‍රයෝජන ටික ගන්න ඕනමයි. හරි? අන්න එහෙම ওই විදිහට හතරම හදාගෙන හිටියාම ඔන්න වෙන භාවනාවක් කරනවා අපි ආනාපාන සතිය. හරි අනාත්ම සංඥාව හරි මොනවා හරි තමන් වෙනත් විදර්ශනාවක් අරගෙන කරගෙන යනවා. ආන්ගේ වෙනත් විදර්ශනාවක් අරගෙන කරගෙන යනකොට පින්වත්නි ඒ තැනත්තන්ට අර හතරෙන් අර කාමචන්දාදියෙන් බාධා වෙනකොට මෙන්න මේවා ඉස්මත් වෙලා ඇවිල්ලා මොකද වෙන්නේ තමන්ගේ හිත ආරක්ෂා කරලා දෙනවා. ඒක කරලා දෙනවා කියලා කිව්වොත් හරියටම හරි. ඒක අමුතුවෙන් කරන්න දෙයක් අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. ඉතින් මේ ප්‍රබල හැඟීම ඇති කරගෙන තිබ්බහම සැරෙන් සැරේ සැරෙන් සැරේ ඒක ඉස්මතු කරගන්න අපිට පුළුවන්. හරියට ධනයක් රැස් කරලා තියාගත්තා වගේ ධනය ගබඩා කරලා තියෙන තැනක ධනයක් රැස් කරලා තියාගත්තා වගේ පුළුවන්කමක් තියෙනවා Tamanට මේක සකස් කරගන්න. ඉතින් ඒකින්ද අන්න එහෙම සකස් කරගත්තාම භාවනාවක් කරද්දිත් අපේ හිත ඒ නීවරණ ධර්ම වලින් ආරක්ෂා වෙනවා. ඒ වගේම භාවනාවක් කරද්දි විතරක් නෙවෙයි අපේ හිත ආරක්ෂා වෙන අපිට සාමාන්‍ය ජීවිතේදී හිත ආරක්ෂා වෙනවා. ඉතින් ඒකේ අවසාන ප්‍රතිඵලය තමයි ඉක්මනට නීවරණය යටපත් වෙනවා. ධ්‍යාන මට්ටමකට එන්න පුළුවන්කමක් තියෙනවා. කුසලයේහි එක දිගට එක දිගට රැඳිලා ඉන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් අන්න ඒ සතර කමඨහන නැවත නැවත නැවත නැවත වඩමින් භාවනා පූර්වකෘත්‍යයක් විදිහටත් තමන් ඒ සතර කමඨහනෙන් කටයුතු කරමින් තමන්ගේ කටයුතු සම්පාදනය කරගන්න ඕන. අන්න ඒ විදිහට කටයුතු කරලා මේ ජීවිත සාර්ථක කරගන්න, සංසාරික ජීවිතය සුවපත් කරගන්න, උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙන්න. මමත් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු චිත්ත විසුද්ධිය ඇති කරගන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. මමත් උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති ධර්මානුශාසනා පැවැත්වුවේ ගල්ලෑ වෙහෙර පුරාණ ආරණ්‍ය සේනාසන අධිකාරී කම්මඨානාචාර්ය විනයාචාර්ය පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමින්වහන්සේ